සූවිසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 36 වන සතියේ තෙවන ධර්මානුශාසනාව නුවණ යන මාතෘකාවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබට පහදා දෙන්නට සූදානම්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අං භදංතා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 තත් කතමෝ ධම්ම විජය සම්බොජ්ජංගෝ අත්ති අජ්ජත්තං ධම්මේසු පවිසයෝ අත්ති බහිද්ධා ධම්මේසු පවසයෝ යදපි අජ්ජත්ත බහිද්ධා ධම්මේසු පවිසයෝ තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. මේ දින කීපයේ අපි සාකච්ඡාවේ යෙදෙන්නේ බොහොම වටිනා කාරණාවන් පිළිබඳවයි. මූලික වශයෙන් අපි දැන් සති හතක් කාලයක් තිස්සේ සත්‍ය සුද්ධිය පිළිබඳව සාකච්ඡා කරා. මේ සත්‍යවිසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරද්දී හැමෝටම තමන්ගේ අඩුපාඩු දැනෙන්න ඇති මේ කියන தත්වයට ළඟා වෙන්න මගේ තියෙන සුදුසුකම්මදි අපි ඒව ගැන බොහොම කොහොමද ලං වෙන්නේ කොහොමද යම් අවබෝධයකට සමීප වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරා එතකොට ඒවට තියෙන අඩුපාඩු මොනවද කියලා පැහැදිලි වෙන්න ඇති දැන් ඒ විදර්ශනාවල් වර්ධනය කරන හැටි භාවනාවකින් කොහොමද විදර්ශනාවට යන හැටි මේ වගේ දේවල් ගොඩක් අපි සාකච්ඡා කරා. මේකෙම දිගුවක් විදිහට නැවත කතා කරනවා අපි අනුපස්සනා හත පිළිබඳව ඉදිරි සති හතකදී සත්ත අනුපස්සනා පිළිබඳව. සත්ත අනුපස්සනා පිළිබඳව මොකද සප්ත විසුද්ධිය කියලා කියන්නේ කරන ක්‍රමේ ඒකට අවශ්‍ය කරන බාහිර සැකිල්ල හැදෙන හැටි තමයි සත්‍ය සුද්ධිය තුළ තියෙන්නේ. ඒ සත්‍යසුද්ධිය තුලින් ඇති කරගන්න අවබෝධය තමයි අනුපස්සනා කියලා කියන්නේ. ඉතින් මේ දෙක එකතු කරන්න ඕනේ. මේ මොකද සත්‍යසුද්ධිය ගැන කතා කරනකොට අපි අඩුවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව කතා කරන්නේ අඩුවෙන්. එතන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකායතන විසුද්ධි ආදී සම්පාදනය කරගෙන යනකොට තමයි ඒ යන කෙනාට નિરાයාසයෙන්ම ත්‍රිලක්ෂණ පැටහෙනවා. ඒතරේ ත්‍රිලක්ෂණයේ වැටහීමේ සීමාවල් මොනවද කියලා කතා කිරීම එතෙන් සිද්ධ වෙනවා අඩු හින්දා අනුපස්සනාහතේදී ඒක වැඩිපුර අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා සහ පටිනිස්සග්ගානුපස්සනා කියන අනුපස්සනා හත ප්‍රායෝගිකව අපි කොහොමද මේ තැන්වල ළඟා වෙන්නේ කියන එක සාකච්ඡා කරමින් සාකච්ඡා කරනවා ඉදිරි සතිහරුපත කාලය තුල. මේ දෙක මැද අවශ්‍ය කරන කාරණා තුනක් තියෙනවා. මේ සත්‍යසුද්ධිය සහ අනුපස්සනා හත මැද අපේ අඩුපාඩු ටික තියෙනවා. ආන්ගේ අඩුපාඩු ටික තමයි සිහිය, නුවණ සහ වීරය කියලා කියන්නේ. සිහිය නුවණ ආතාපි සම්පදාන සතුප අපි දැන් ගිය සතියේ පුරාවටම අපි කතා කරමින් සිටියේ කතා කරේ වීරය පිළිබඳවයි. වීරිය අංග කතා කරා ඊට පස්සේ අපි අභිධර්ම වැඩසටහනෙත් කතා කරේ තීන මිද්දේ සහ වීරිය තියෙන අර්ථ දැක්වීම ටික මේවර අර ඒ අභිධර්මය එන පිළිවෙල අතර මැද අපි ඒ වගේ සාකච්ඡා කරනවා කීප වතාවක්ම මට මතක හිටින අනිත් එක ගැනත් අපි කතා කරා වගේ මට මතකයක් තියෙනවා කොහොම නමුත් කමක් නැහැ දැන් අපි වීරිය සහ තීන මිද්දේ ගැන දන්නවා ඊයේ දවසේ අපි මේ දැනුම කියන්නේ මොකද්ද නැත්නම් සම්ප්‍රදායන්නේ කියන්නේ මොකද්ද කියලා බොහෝ දේවල් කතා කරා. දැන් නමුත් මම සාරාංශයක් වශයෙන් කියනවා. අපි මේ කතා කරපු දේවල් තුල මොකක්ද මේ නුවණ කියලා කියන්නේ? ඇත්තටම නුවණ කියලා කියන්නේ අධ්‍යාත්මික බාහිර මේ සංස්කාරයන් පිළිබඳව අපිට තියෙන්න ඕන නුවණ. අධ්‍යාත්මික බාහිර නැත්නම් අධ්‍යාත්මික බාහිර. ඒතර පළවෙනි ප්‍රශ්නේ ආවේ මොකද්ද අධ්‍යාත්මික කියන්නේ කියලා අධ්‍යාත්මික කියන්නේ මොකද්ද අධ්‍යාත්මික බාහිර කියලා දෙයක් පැනවෙන්න නම් අධ්‍යාත්මික කියලා දෙයක් තිබිය යුතුයි. අධ්‍යාත්මික කියන්නේ මොකක්ද? ඒක පරමාර්ථයක්ද සම්මතයක්ද? ඒක සම්මතයක්. අධ්‍යාත්මික කියන්නේ සම්මත කරගත්ත දෙයක්. සම්මතයේ ස්වභාවය මොකක්ද? සම්මතයේ පිරික්සන්න පිරික්සන්න පිරික්සන්න සම්මතය දියවලා යනවා. සම්මතයක් නැති වෙනවා. එතකොට එහෙනම් අධ්‍යාත්මික කියන එක පිරික්සන කොටයි අධ්‍යාත්මික කියන එක නැති වෙන්නේ. අධ්‍යාත්මික කියලා කියන්නේ තමන් තමන්ගේ කොට ගත්ත තමන් කොට ගත්ත තමන්ගේ කොට ගත්ත යම්කිසි දෙයක් දැනෙනවා නම් ඒකට කියනවා අධ්‍යාත්මික කියලා. ඉන් බාහිර දෙයට කියනවා බහිද්දා කියලා. ඒක අධ්‍යාත්මික බහිද්දා කියවහම මුළු ලෝකෙම අහු වෙනවා. හරි. එතකොට අන්න ඒ අධ්‍යාත්මික බාහිර සංස්කාරයන් පිළිබඳව තියෙනා වූ නුවණ මොනවාද මේවා පිළිබඳව තියෙන්න ඕන නුවණ? නේද? තියෙන්න ඕනේ ඒවායේ ලක්ෂණ පිළිබඳ ඒ කියන්නේ ඒකේ ඒවා ඇවිල්ලා මොනවා හරි හේතුවක් හින්දා ඇති වෙන ඵලයක්. නේද? මොකක් හරි ප්‍රතිඵලයක් අපේ හිතක උපදින හැඟීමක් කියන්නේ ප්‍රතිඵලයක්. හ්ම් දුකක් කියන්නේ ප්‍රතිඵලයක්. සැපක් කියන්නේ ප්‍රතිඵලයක්. ඊර්ෂ්‍යාව කියන්නේ ඊර්ෂ්‍යා සිතක් කියන්නේ ප්‍රතිඵලයක්. එහෙනම් අන්න ඒ ප්‍රතිඵල පිළිබඳව නැත්නම් දැනට පේන්න තියෙන ඵලයන් පිළිබඳව විශ්ලේෂණාත්මකව දැනගන්න ඕනේ. නැත්නම් කොහොමද ඒවා තේරුම් ගන්නෙ නේද? ඊළඟට ඒවා ඇති වෙන හේතු පිළිබඳව විශ්ලේෂණාත්මකව දැනගන්න ඕනේ. මේ ඵලය ඇති වෙන්න හේතුනේ මොනවාද කියලා. එහෙම නැත්නම් පාලනය කරගන්නවා දැන් ගින්දර අපි පාලනය කරන්නේ කොහොමද? ගින්දරේ වැඩ ගන්නවද නැද්ද? ගින්දරේ වැඩ ගන්නවනේ. ගින්දර භයානකද නැද්ද? භයානකයිනේ. කොහොමද දන්න මිනිස්සු පුච්ච ගන්නවද? නෑ. කොහොමද වැඩගන්නේ? ඒකේ ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දන්න හින්දා. නේද? ඒක දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ගෑස් එක අරගෙන ගෑස් එකට ගිනිපුර ගහයි. ගෑස් සිලින්ඩරයට ගිනිපුර ගහයි. නැත්නම් ගෑස් සිලින්ඩරේ බටේට ගිනි තියාගනි. නේද? අයි දන්නේ නැත්නම්. නේද? නැත්නම් මේ ගින්දර අඩු කරන්න ඕන කියලා වැඩි වෙන පැත්තට කරකවයි. ඒ එකක්වත් අපේ අතින් වෙන්නේ නැත්තේ ඇයි? අපි දන්නවා මේක හැදෙන්නේ කොහොමද කියලා දන්නවනම් පාලනය කරගන්න පුළුවන්. දන්නේ නැත්තම් මොකද වෙන්නේ? අමාරු වෙන්නවද නැද්ද? දන්නේ නැති මනුස්සයා දන්නේ නැතුව මොන හරි පාවිච්චි කරන්න ගියොත් අමාරු වෙනවා. අමාරු වෙනවා කියන එකේ තේරුම එයා දුකටපත් වෙනවා කියන එකද නැද්ද? නේද? අමාරු වෙන්නොත් වෙන්න තියෙන එකම දේ නේද? සැපටපත් වෙනවා නම් ඒක හොඳයි නේද? <laughs> වැරදීමකින් හරි සැපටපත් වෙනවා නම් ඒක අමාරු වැටීමක් කියලා අපි කියන්නේ නැහැ. වැරදීමකින් හරි දුකටපත් වුණොත් කියනවා අමාරු වෙනවා කියලා. හරිද? හා. ඔය කයවල් ගැන කතා කරේ හිත දුකටපත් වෙලා නැද්ද? හරිපත් වෙන්නේ නැද්ද? වෙන්නත් තියනවද නැද්ද? තියෙනවා නේද? එහෙනම් ඒ හරි විදිහට කරලාද වැරදි විදිහට කරලාද පුහින්දාද? එහෙනම් හිත පාවිච්චි කරලා තියෙන්නේ වැරදි විදිහටයි හිත පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපි හිත ගැන දන්නවනම් වැරදි විදිහට පාවිච්චි කරගන්නේද? නෑ. දන්නවනම් දුක් ඇති වෙන විදිහට පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් දන්නේ නැහැ. එහෙනම් අධ්‍යාත්මිකව Tamange කියලා කියන මේ දේවල් පිළිබඳ අපි දන්නේ දන්නේ නැහැ. එහෙනම් අන්න ඒ දේවල් පිළිබඳ දැන ගැනීමයි නුවණ කියලා කියන්නේ. හරිද? දැන් එනවා තව ප්‍රශ්නයක්. ඊයේත් අපි කතා කරපු ප්‍රශ්නයක් කතා කරපු විදිහක් තියෙනවා. දැන් මම කිව්වා මුළු ත්‍රිපිටකයේම හෝ අභිධර්මයේම හෝ සිත ගැන, චෛතසික ගැන නැත්නම් සත්‍යවිසුද්ධිය ගැන අකොට මිසලා කියනවා සත්‍යවිසුද්ධිය කතා කරපු දින ටිකේ ඒ කියපු ඔක්කොම තේරුණාද? ඔක්කොම හොඳටම තේරුණාද? නෑ තේරුනේ නෑ සමහර ඒවා තේරුනේ නෑ. ඇයි වෙච්ච ඒවා පිළිබඳව ඒ කියපු දේවල් පිළිබඳව මගේ දැනුම නැති හින්දා. හරි. එතකොට මේ දැනුම ඇති කරගන්න කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි හිතන්නේ එහෙමයි අපි හුඟක් අය හිතන්නේ එහෙමයි. සත්‍ය විසුද්ධියට අදාළව නැත්නම් සීල විසුද්ධියේ ඉඳන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා තියෙන ඔක්කොම කරුණු ත්‍රිපිටකේ තියෙන ඔක්කොම කරුණු අරගෙන මේක පෙළ ගස්සලා පොතක ලියලා අභිධර්මයේ තියෙන ඒවායි තස්වායනාන්තලා දීලා තියෙන ඒවායි ඔක්කොම කරුණු ටික අරගෙන පොතකට පෙළගස්සනවා. පෙළගස්සලා කර පටන් කරගන්නවා. වැඩේ හරිද? තරහ යන එකක් පොඩ්ඩක් වත් නවතින්නේ. එහෙම කරා කියලා. එහෙනම් මේ දැන ගැනීම කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා නේද? එතකොට ඒ දැන ගැනීම මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා මොකක්ද මෙතන වෙන්නේ කියලා මේ ටික මේ ඔකට කියනවා අපි මාත්‍රිකා දැනගත්තා කියලා. මාත්‍රිකා ටික දැනගත්තට බෑ මේ ක්‍රියාවලියත් එක්ක ඒක සම්බන්ධ කරලා දැනගන්න ඕනේ. හරිද? දැන් අපි පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම එකක්. මට මගේ දරුවා මත දැන් භාවනා කරන කෙනෙක්. දවස් ගාණක් ලෝකෙන් අයින් වෙලා භාවනා කරනවා. මට මගේ දරුවා මතක් වෙනකොට නැත්තම් ආදරය කරන අය මතක් වෙනකොට ලොකු දුකක් ඇති වෙනවා කියලා හිතන්න මේ භාවනා කරන කෙනාට එයා එහෙම කල්පනා කරනවා මට මගේ ආදරය කරන අයගෙන් වෙන් වෙලා ඉන්නේ ලොකු දුකක් ඇති වෙනවා ඊට ගුරුවරයා කියනවා මරණ සතිය වඩන්න කියලා තමන්ගේ ප්‍රිය අය කෙරෙහි මරණ සතිය වඩන්න කියනවා හරි දැන් මෙයා රුංගා කළාට බෑ කියනවා කරන අය කියනවා බෑ කියලා හැබැයි මම ඊට කලින් මෙහෙම දෙයක් කියලා ඉන්නවා ඊට කලින් මෙන්න මෙහෙම දෙයක් කියලා ඉන්නම් මේ මේ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගන්න තමන්ගේ මට සතියකට ඉස්සෙල්ලා කවුරු හරි කම්බලට ගහනවා ඒ වෙලාවේ හොඳටම රිදෙනවා කයත් රිදෙනවා හිතත් රිදෙනවා දැන් ඔන්න ඒක මතක් කරා මතක් වුණාම මේ දැන් ආයෙ රිදෙනවා දැන් කොහෙද රිදෙන්නේ හිත රිදෙන්නේ එතකොට දැන් රිදෙන එක වර්තමාන වේදනාවක්ද අතීත වේදනාවක්ද වර්තමාන වේදනාවක් ඒක මානසික දුක් වේදනාවක් දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කම්බලට ගහපේක ගැන මට මෙහෙම කියනවා. ඔය කම්බලට ගහුවා. එයා කවුද? එයා කම්බලට ගහන්නේ. එයාලා මොන වගේ මිනිස්සුද? හරිද? අරවා මේ ඔය විදිහේ කතාවක් කියනවා. කිව්වහම මොකද වෙන්නේ අර වේදනාව? වැඩි වෙනවා. හරි? තව කෙනෙක් කියනවා ඕවා ගානම් ගන්න එපා. ආ හරි හොඳ කෙනෙක් ඇරසනික තරහක් ඉන්න තියා. හොඟක් තැවෙන ඔයාලට ගහපේ ගැන. ඒක කිව්වහම අඩු වෙනවා. දැන් තේරෙනවද? පටිච්ච සමුප්පන්නව මේ සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා. අතීත සිද්ධියේ අරමුණු වෙනකොට ඒ අරමුණු වීමත් එක්ක මගේ මනසෙන් ඒ පිළිබඳ එන සංඥා අනුව දුක් අඩු වැඩි වීමක් වෙනවද නැද්ද? කම්බලට ගහපේක මතක් වෙනවා කියන එක අතීත සිද්ධියක්. ඒක ආය මගේ මනසෙන් අරමුණු වෙනකොට ඒත් එක්ක ඇති වෙන ඒත් එක්ක වෙන චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය තුළට මැදට යමක් වැටෙනකොට ඒ වැටෙන එක මත වර්තමාන වේදනාව රඳාපවතිනවද නැද්ද? නේද? අන්න අර මරණ සතිය වඩන්න කිව්වහම අර අම්මෙක් බෑකීක ඉඳලා මරණ සතිය වඩනවා. දැන් දරුවන්ගේ මරණය, දෙමව්පියන්ගේ මරණය, ආදරය කරන අයගේ මරණය මෙනෙහි කරලා. හරි විදිහට නම් මරණය මෙනෙහි කරපුවාම ඇති වෙන්න ඕන සැපද දුකක්ද? නේද? අපි නම් හිතන්නේ දුකක් කියලා. මම මේ ඕන තරම් කට්ටියකින් අහලා තියෙනවා. මං අහනවා හරි මරණානුසතිය වැඩුවනේ. දැන් තියෙන්නේ දැන් දරුවන්ගේ මරණය, ඔක්කොගේ මරණය මෙනෙහි කරන්නේ. දැන් මොකද කියන්නේ දැන් තියෙන සහැල්ලුවාද හිතේ අමාරුවද? හරි සැහැල්ලුවක් දැනෙනවා හම්බුනේ. මොකක් කිව්වා? මේ මරණය මෙහෙ කරලා සැහැල්ලුවක් දැනෙනවා. ඔව්. ඇයි? බැඳීම් අඩු වෙලා. ඒක මගේ වසඟේ තියාගන්න බෑ කියලා දැනিলা. තේරිලා. අර එක පැත්තකින් ඒ සිද්ධිය වෙනකොට එයාට තේරෙනවා මෙන්න මේ මැදට යමක් වැටුනොත් අතීතයේ සහ අනාගතයේ තියෙන දුක් අඩු වෙන හැටි. නේද? අන්න ඒ වගේ මේ මේ ඔය ඔක්කොම මේ වැඩ ටික ඔක්කොම මොන මොනවත් එක්ක කරන සෙල්ලම් ටිකක්ද මේ තියෙන්නේ? පංච උපාදානස්කන්ධයත් එක්ක මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් මේ වාගේ අඩු වැඩි කිරීම අර මං කිව්ව ගින්දර අඩු වැඩි කිරීම වගේ මේ වාගේ අඩු වැඩි කිරීම පිළිබඳව මං දැනගෙන තියෙන්න ඕනද නැද්ද? අන්නේ දැනගෙන තියෙන කෙනා මේ ක්‍රියාකාරීත්වය භාවනාවකින් අත්දකිනකොට අසුභ භාවනාව වඩනකොට හරිද? ධාතු මනසිකාරය වඩනකොට ආනාපානේ වඩනකොට මොනවද මේ වෙන්නේ කියලා හොඳට දන්නවා. හරිද? දැනගෙන කරන්නේ ක්‍රියාකාරීත්වය දැනගන්නවා. ආන්ගේ ක්‍රියාකාරීත්වය දැන ගැනීම කියන්නේ මොකක්ද දැනගන්නේ? කොහෙන්ද ඒව දැනගන්නේ? අඩු වුණේ අවිද්‍යාව. අවිද්‍යාව අඩු වෙනකොට තණ්හාව අඩු වුණා. තණ්හාව අඩු වෙනකොට දුක් වේදනා අඩු වුණා. ආ එහෙනම් ක්‍රමයක් තියෙනවා එතන. එහෙනම් අපි අභ්‍යන්තර බාහිර වශයෙන් තියෙන මේ සංස්කාරයන් පිළිබඳව ප්‍රතිඵලය දැනගන්නත් ඕනේ හේතුව දැනගන්න නම් මොකක් ගැනද හොයාගන්න ඕන අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන පටිච්චසම්පාදය පිළිබඳ දැනගන්න ඕනේ පටිච්චසම්පාදේ සහ පංච පාදානස්කන්ධයේ මේ සම්බන්ධතාවය හොඳින් දැනගන්න නම් නාම රූප පරිච්ඡේද වෙන්න ඕනේ. කාංකා විතරන විසුද්ධිය, ඒ කියන්නේ ditthi විසුද්ධිය, කාංකා විතරන විසුද්ධිය ගැන අපි කතා කරා. එතන තියෙන්නේ ඔන්න ඔය සුසංයෝගය. ওই දෙක තමයි තියෙන්නේ. මේ දෙක තිබ්බොත් තමයි එතනින් එහාට ආම් බලන්න. එතනින් එහාට පාර වර්ධින්නේ නැහැ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනේදී තමන්ගේ අතුලාන්තයෙන් එන දේවල් ටික විසඳා ගැනීමක් එතනින් එහාට කරන්නේ. එහෙනම් මේ පිළිබඳ නුවණක් තියෙන්න ඕන කියන එකයි මේ කියන්නේ. හරිද? අහගත්ත නුවණක් තියෙන්න ඕන නිකන් අර මේ පැලස්තර ටික ගැන නෙවෙයි නේද පරිසම්පාදේ සම්පූර්ණයෙන් මට කටපාඩම් පංච උපාදාන ස්කන්ධය ගැන තියෙන ඔක්කොම කටපාඩම් කිව්වට වැඩක් නැහැ. අද දන්නවනේ අද රටේ තුඟාක් ලාවට බොහෝ විද්වත්තා ඉන්නවා. මේ රට අර්ථ දක්වන විද්වත්තා ඉන්නවා. අපිට ඒක හොඳට පේන්න තියෙනවා මේ වෙනකොට හරියට අර්ථ දක්වනවා රට. මේ ඇති වෙලා තියෙන ගැටලුව අර්ථ දක්වනවා. ඒ ගැටලුව අර්ථ දැක්වීමේදී මෙයාලා අතින් සිද්ධ වෙන්නේ වැඩි දෙනෙක් අතින් සිද්ධ වෙන්නේ ගැටලුව ව්‍යාකූල වෙන එකද විසඳන එකද? ගැටලුව ව්‍යාකූල වෙන අර්ථ දැක්වීම තියෙනවා. ඒ මොකද තේරෙන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද කියලා තේරෙන්නේ හරියට වැරදි වලට දඬුවම් ටික දෙනවා කියන විශ්වාසය මිනිස්සු තුළට එන්න ඕනේ. නේද? එතකොට හරියට ඇත්තටම දඬුවම් ටික දෙන්න කවුරුවත් බාධා කරන්න හොඳ නැහැ. ඇයි ඇයි දඬුවම් දෙන්න වෙලා තියෙන්නේ? වැරදි කරපු නිසා නේද? දැන් ඔය මේ ඒ වගේ මේ ජීවිතේ ප්‍රශ්නෙත් ඒ වගේම තමයි. ජීවිත ප්‍රශ්න හරියට ගැට ගහ ගන්න බැරි නම් තමන්ගේ අධ්‍යාත්මික බාහිර ප්‍රශ්න කොහොමවත් ගැට ගහ ගන්න බෑ. ඔය රටේ තියෙන ප්‍රශ්නෙට වැඩිය ඔය ඇතුලේ තියෙන ප්‍රශ්නේ සංකීර්ණයි. හරිද? ඇතුලේ තියෙන මේ චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාවලිය තේරුම් ගැනීම හරිට වැඩිය ගොඩක් සංකීර්ණයි. එහෙනම් විදර්ශකයෝ ඉන්නවා නම් විදර්ශනාව අනුව තමන්ව තේරුම් ගනිමින් ඉන්න අය ඉන්නවා නම් මේ රටේ ප්‍රශ්න තේරුම් ගන්න දෙහැටි අමාරුවක් වෙන්නේ නැහැ. හරි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ලබන ලොකුම පන්නරය ලොකුම දේ Tamanට එබිලා බලන්න පුළුවන් නම් සමාජයක් තේරුම් ගන්න එක හැරදයක් නෙවෙයි. ඒකයි කියන්නේ අධ්‍යාත්මික වශයෙන් දිනුවක් ලබා ගන්නද තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයක් යොදවා ගන්න හදිස්සි කලබල වෙන්නේ නැතුව කටයුතු කරගන්න අවශ්‍යයි මේ කාරණාවලදී කියලා කියන්නේ ඒකයි. දැන් එන්නෙන් එන්නෙන් එන්නෙන් මේ අතෝ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉතාම දරුණු විදිහට ව්‍යාකවල කරගන්න හේතුව තමයි දැනුම කරුණු බොහෝ දන්නවා ඒ කරුණු යොදා ගන්න ඕන විදිහ දන්නේ නැහැ. රටේ නීති බොහෝ තියෙනවා මේ නීති ක්‍රියාත්මක කරන්න ඕන විදිහ දන්නේ නැහැ. නේද? වැරදි කරපු මනුස්සයෙකුට දැන් ඔය දරුවෝ අහිමි කරපු සිද්ධියකට 170 ගාණක් පැමිණිලි කරනවා නම් ඒකේ කුමක් හෝ සත්‍යතාවයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. මොකද මේ ඔක්කොම පැමිණිලි කරන අය ඒක ඉස්සෙල්ලා බලන්න පැමිණිලි කරන අය ඇත්තද? හරි ඒව ගැන හොයලා බලන්න දත්ත තියෙනවා ඕන තරම්. මේ පැමිණිලි කරන ඒවා ඇත්ත නම් නේද? එතනින් එහාට එයා කට්ටියට දරුවා ලැබිලා නැත්තම් 176ක නියදියක් හැදෙන්න පුළුවන්ද? නේද? මේකෙන් පස්සේ දරුවෝ නැති වෙන. බෑ එහෙනම් මොකක් හරි තියෙන්න ඕන. එහෙනම් මොකක් හරි තියෙන්න ඕන නම් විවෘතව මේක පරීක්ෂා කරන්න අවස්ථාව දෙන්න ඕනද නැද්ද? නේද? එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? අන්න අපිට දැන් හොඳට මානසිකත්වයන් තේරෙන්න ඕන මිනිසුන්ගේ. වැරදි කරා නම් නේද? සාමූහිකව වැරදි කරා නම් දඬුවම් දෙන්න ඕනේ. දඬුවම් දෙන බව දැනගැනීමෙන් අන් අය කුපිත නොවේ. නේද? දඬුවම් දෙන බව දැනගැනීමෙන් අන් අය කුපිත වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න පුළුවන්. එතකොට එහෙම තියෙද්දි විසඳන්නේ නැත්තේ ඇයි? හොයන්න ඕනේ. ඒක විසඳුවොත් තම තමන් කරපු වැරදි එළි වෙනු ඇත. නේද? හරි එතකොට අන්න දැනගන්න ඕනේ මිනිස් විදිහට අපිට දැන් උන අවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙනම් මේ කට්ටියට විසඳන්න පුළුවන්කම තිබ්බත් විසඳන්නේ නැත්තේ ඒ කට්ටියත් එක්ක එකතු වෙලා කරපු වැරදි ඔක්කොම ටිකත් එක්ක නේද? අර කළු ලකුණු ඔක්කොම එළියට එනවා. ඒකින්ද ඒකින්ද එයාලට කළු ලකුණු ගෑවෙනවා නේද? බ්ලැක් මාක් වෙනවා නේද? එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මොකද කරන්න ඕනේ? මිනිස්සු විදිහට මේ පිළිබඳව සාමකාමීව නේද? ඉල්ලීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ සාමකාමීව වැරදි කරපු අයට විතරක් හොයලා හරියටම දඬුවම් දෙන්න කියලා. හැබැයි අපි මිනිස්සු විදිහට ඉල්ලන්නේ මොකද්ද? මුළු සමස්ත ඒ සමාජයටම දඬුවම් දෙන්න කියලා. හරි. ඒක මානසිකද? නෑ. හැබැයි මේ පිරිස් මේ පිරිස් පිළිබඳ අපිට සැකනම් අපි කරන්න ඕනේ මොකද්ද? සමස්ත කොටම දඩුවම් දෙන එක නෙවෙයි. ඒ පිළිබඳව ආදාළ සම්බාධක පනවල නේද? යම් කිසි ආකාරයක ඍජු තීරණ ගැනීම. ඉතින් ඒ වගේ මොකක්වත් කරගන්න නැතුව මේ ඔක්කොම පාටල ගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ ඒ වගේම තමයි අපේ මේ අතුලත්. නුවණ තිබුණාට මදි ඒ නුවණ කියලා කියන්නේ නේද ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ තියෙන නුවණ වෙන්න ඕනේ ඵලය දැනගන්නත් ඕනේ හේතුව දැනගන්නත් ඕනේ ඵලය දැනගන්නත් ඕනේ හේතුව දැනගන්නත් ඕනේ දැන් ඊට පස්සේ භාවනා කරන කෙනෙක් හරි මම මේ වෙලාවේ ওই වගේ උදාහරණයක් ගත්තා ඒ පණිවිඩෙත් මේකම දෙන්න ඕන හින්දා කෙනෙක් හිතයි නැත්තම් හැමෝම අපිට විදිහට ඒ පණිවිඩය දුන්නා කියලා නෑ ඇත්තටම ඇත්තටම දුන්නා නේද ඒක අය වෙන කතාවක් ඕනේ නෑ ඒකත් තේරුම් ගන්න ඕන හින්දා නේද? එහෙම ඒක කපටි ක්‍රමයක් නෙවෙයි. ඒක කිය යුතු දෙයක් අපි තේරුම් ගත යුතු දෙයක් අපිත් ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක් වගේ පේනවා මම හිතන්නේ. නේද? එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක් වගේ පේනවා බෞද්ධ ධර්මයට අනුව පුහුණුව ලබන අය මේ තමන්ගේ මානසිකත්වය ඍජුව තියාගෙන කෙලින් කතා කරමින් කෙලින් වැඩ කරමින් මම හිතන්නේ සාමකාමීව මේ ප්‍රශ්න විසඳ ගන්න ආකාරය ගැන දැන් නම් එහෙම නැති වුණොත් මේක අවුලෙන් අවුලටපත් වෙලා මහා මහා මහා විකාරයක් වෙයි වගේ මේ කෑකෝ ගහගෙන මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි මනුස්සකම් ඇතුව මේක කරන්න ඕනේ හැබැයි මනුස්සකම් ඇතුව දඬුවම් දෙන්න ඕනේ ඇයි දඬුවම් දීම අනිවාර්යයි ඇයි නැත්තම් තව කෙනෙක් මේ මේ වැඩේ කරන්න පෙළවෙනවා ඒක නිසා අසරණ වෙලා ඉන්න නායකයෝ ටිකක් ඉන්නවා කර කියා ගන්න දැනද හිතුවේ නැහැ මේ වගේ එකක් වෙයි කියලා දැන් ඉතින් ගත්ත උදව් සහ කරපු වැරදි වැඩත් එක්ක මුකුත් කරගන්න බැරුව ඉන්න පිරිසක් ඉන්නවා කියන එකත් අපි දැනගන්න ඕනේ ඒ අසරණකමත් අපි දැනගන්න ඕනේ හරි ඒකත් එක්තරා අසරණකමක් නේද වැරදි කරපුවාම අසරණ වෙන්නේ නැද්ද නේද පසුව ගොඩ ගන්න බෑ වචනයක් කතා කරන්න බෑ ඇයි කතා කරොත් ආ කරපු ටික කියන්නම් කියලා කට්ටිය රැස් වෙලා ඉන්නේ කඩු අමෝරාගෙන ඉන්නේ කරපු ඒවා කියන්නම් කියලා ඒකෙන්ද ඒ කට්ටිය හරි අසරණ වෙලා තියෙනවා ඒ වෙලාවට ඉතින් ශක්තියක් වෙන්න වෙනවා නේද හොඳයි මාතෘකාවට යන ආයසරයක් ආයෙ ওই මාතෘකාවට නොයෙන්නම යන අර මාතෘකාවට නේද නුවණ පිළිබඳවයි කතා කරමින් හිටියේ එතෙන්ට යන්න මේ සඳහා කල්යාණ මිත්‍රයව ආශ්‍රය කරන්න ඕනේ. පොත්පත් කියවන්න ඕනේ. හරිද? විචාරන්න ඕන පළවෙනි කාරණාව. දැන් දැන් දැන් තේරෙනව නේද? ඒ ඒ නාම රූප පිළිබඳ දැනගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන දැනගන්න ඕනේ. හේතුඵල ධම පිළිබඳ දැනගන්න ඕනේ. මේවා දැනගත්තොත් තමයි Taman Tamanට අභ්‍යන්තරගත වෙනකොට පුළුවන්කම තියෙන්නේ. ආ මේ තියෙන්නේ මේ එන්නේ මේ හේතුව මෙන්න හේතුවත් එක්ක ඇති වෙන ඵලය ඔන්න දැන් මගේ හිත මේ මේ தත්තරපත් වෙමින් තියෙන්නේ මේ මෙන්න මේ කාරණා ටික හින්දායි හොඳට දැන් ඔන්න මම අවිද්‍යාව කියන එක මෙතෙන්ට යෙදිලා තිබුණා ඒ යෙදිලා තිබ්බ හින්දා හරිද යෙදිලා තිබ්බ හින්දා මට ලොකු දුක් තියෙනවා ඒක ගැන කතා දැන් අර කම්බුලට ගහන එක ගැන හිතලා බලන්න නැත්නම් අපි හිතමුකෝ කෙනෙක්ව මතක් වෙලා හරියට ලොකු පාළුවක් ඇති වෙනවා කැලේට ගිය කෙනෙක් භාවනා කරන්න ගිය කෙනෙකුට ලොකු දුක් වගේක් ඇති වෙනවා ඒ දුක් ඇති වෙනකොට ඒ ඒ කෙනා ගැන ඒ කියන්නේ ලොකු ඇලීමක් මේ ශරීරය ගැන තියෙන හින්දා. ඒතර මෙයා දැනගන්නවා අවිද්‍යාව කියන යෙදීම මේ සිත සකස් වෙනකොට යෙදෙනවා. දැන් දන්නවා කාරණාව. අවිද්‍යාව යෙදෙන හින්දා මම මොන්න තරම් දේවල් කරත් මට මේ ශරීරය ගැන තියෙන ඇලීම අයින් වෙන්නේ නැහැ. එයාම දැනගන්නවා ඒක. ඇයි Taman ළඟ ඇති කාමච්ඡන්දය දැනගනි. ඒක ඉස්සෙල්ලා වෙන්නේ නේද? එතකොට තියෙන කාමච්ඡන්දේ තියෙනවායයි දැනගන්නේ. හොඳට දැනගන්නවා. නමුත් ඒ දැනගත්ත පමණින් මේක අයින් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැනගන්නවා මේ අවිද්‍යාව නැති කරන්න මම මොකද කරන්නේ? යා පැත්තකටලා ඉඳගෙන හොඳට තමන්ගේ සහ අනුන්ගේ ශරීර වශයෙන් කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට ඇට මිදුළු වශයෙන් හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරම යාට තේරෙනවා. හරිද? මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා. ඒක සංසන්දනාත්මකව තේරෙනවා. ඒකත් එක්ක රැඳීම ටිකක් අඩු වෙනවා. නමුත් රාගය සම්පූර්ණයෙන් අඩු වෙන්නේ නැත. ඇලීම අඩු වුණේ නැත. තවත් එහාට යනකොට එයා මේක නාම රූප වශයෙන් බෙදනවා. එතකොට අන්න තේරෙනවා අන්න දැන් මෙහාට එන ගතිය ගොඩක් අඩුවා. නමුත් නාම රූප අභිභව ආය වේලාවකට එනවා. හරි එතකොට තේරෙනවා. මේ අවිද්‍යාව මේක යටපත් වුණාද අවබෝධ වුණාද කියලා තේරෙනවා. ඔය විදිහට ඔය විදිහට අපි කතා කරන්නේ නාම රූප පරිච්ඡේදය, පච්චේ පරිග්‍රහ ඥානය, සම්මර්ෂණ ඥානය, ඊට පස්සේ උද්‍යව විඥානය, බංගානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, බයතුප්පට්ඨාන මේ ඔක්කොමත් එක්ක ඒ ඒ අවස්ථාවට එළඹෙනකොට එළඹෙනකොට එළඹෙනකොට මේ එන්නේ මේක මේ එන්නේ මේක මේ එන්නේ මේක මේකට හේතුනේ මේක මේකට හේතුනේ මේක මේ මේ දැන් මගේ හිත මේ වගේ තත්ත්වයකට පත් වෙලා මේ ඔක්කොම දැනගන්න ඒවා පිළිබඳ නුවණ ඕනද නැද්ද නේද ඒවා පිළිබඳ නුවණ ඕනේ අන්න ඒක තමයි කිව්වේ වීරය විතරක් තිබිලා මදි ඒ වීරය යා යුතු මඟ වීරය කළ යුතු මඟ තීරණය කරන්නේ නුවණින් වීරය මම කොයි පැත්තටද වීරය කරන්න ඕන වීරය කියන එක අපි ගිය සතියේ කතා ඒක ප්‍රකීර්ණක චෛත්‍යක ප්‍රකීර්ණ චෛත්‍යය කියන්නේ කුසලයේ පැත්තටත් හැදෙනවා අකුසලයේ පැත්තටත් හැදෙනවා ওই මඟ දුවගෙන යද්දි මග්ගාමග්ග ඥාන දර්ශනයේ සුද්ධියදී මොකද වෙන්නේ එයාට ලොකු ආලෝක පහළ වෙලා ඒ ආලෝක වලට හිත හැරිලා ඊට පස්සේ වීරය ගන්න මොකටද මේ හොඳ ගමනක් ගිහලා උඩදී හැරිලා. ඊට පස්සේ හැම වෙලෙම බලන්නේ මොකද්ද? ආලෝකයෙන් එන්න උන ආලෝකය ආලෝකය සඳහා වීර්ය කරනවා. ආලෝකය සඳහා වීර්ය කරනවා. හරිද? ඉතින් මේ වගේ අපි මේක තේරුම් අරගෙන ඉදිරියට යන්න නම් ඒ හැම තැනකින්ම බේරලා යන්න. හොඳට තේරෙන දෙයක් අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරද්දී ඕබාත පීති පස්සද්ධිය ආදි වශයෙන් තිබ්බ මේ සියුම් කෙලෙස් ධර්ම උපදින හැටි නේද? නිකාන්තිය කියලා එතන කියන්නේ මොකද්ද විදර්ශනාව කෙරෙහි තියෙන සිව් තණ්හාව. හරි ඒ තණ්හාවෙන්ද ඒ තණ්හාව ඊළඟට එතන තියෙන වීරය වීරය වැඩියෙන් දැනෙනවා අවබෝධය වැඩියෙන් දැනෙනවා ඒවත් එක්ක හිතනවා යා එතන මුලා වෙනවා මම තමයි ඔක්කොම දන්නේ කියලා හිතනවා. ඒ වගේ ඒ හැම තැනකදීම ආ මේ තියෙන උපක්ලේශයක් මේ තියෙන උපක්ලේශයක් කියලා දැනගන්න නම් ඒ නුවණ තියෙන්න ඕනද නැද්ද? ඒකද මෙතන තියෙන නුවණ පිළිබඳව අපි බොහෝ දේවල් තේරුම් අරගෙන තමයි භාවනාවේ ඉඳ ගන්න ඕන ඉහළටම යන්න යන කෙනාට නුවණ කියන එක යෙදෙන්නලා තමන්ගෙම හිතෙන් ඒ දැනගත්ත නුවණ යෙදිලා එතෙන්ට එන්න ඕනේ මේ වෙලාවට ඒකයි කියන්නේ අවබෝධය සඳහා අවශ්‍ය වෙන කරුණු අතර එකක් තමයි ධම්මවිජය සම්බෝධියගේ බෝධියට අවශ්‍ය කරන අංගය. ඒ කියන්නේ පියුණු නුවණටමයි ධම්මවිජය සම්බෝධියංගය කියලා කියන්නේ අපි මේ කතා කරන දේ තමයි. එහෙනම් දැන් ඒ නුවණ ඇති කර ගැනීම පිළිබඳව අපි ඊයේත් මේ ගැන බොහෝ කතා කරා මට ඕන කරේ මේ කරුණු දැන ගැනීම විතරක් නෙවෙයි පටිසම්පාදයේ එහාට මෙහාට කියවනවා සමහර කට්ටිය කියෝ කියෝ විතරක් ඉන්නවා ඒකෙන් හරියන්නේ නැහැ ඒක හොඳයි අහගෙන ඉන්න කෙනෙකුට හැබැයි මේ දන්නේ නැති කෙනෙකුට අහගෙන ඉන්නකොට හොඳයි වෙන මොන හරි කියවනවට වැඩිය හොඳයි එහාට මෙහාට කියවීම විතරක් මම කියන්නේ ඒව එපා කියන එක නෙවෙයි පූජා එපා කියන එක නෙවෙයි පූජා විතරක් එපා සජ්ජායනා එපා කියන එක නෙවෙයි සජ්ජායනාව විතරක් වැඩක් නැහැ අවබෝධයෙන් අත්පටි සංවේදීව ධම්මපටි සංවේදීව මේ සත්‍යයනාව සිද්ධ කළ යුතු තියෙනවා. හරි. අපි දැන් කාරණා කීපයක් කතා කරමු පැවරුම් වශයෙන් ඕන හින්දා හැම වෙලෙම කෙනෙකුට පළවෙනියෙන් මේ දැනුම ඇති කරගන්න නැත්නම් නුවණ ඇති කරගන්න විමසීම කියන එක ඕනේ. විමසන්න ඕනේ. දැනගත්ත කරුණු අහන්න ඕනේ. මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ? ඉතින් පොත්පත් නැවත අරගෙන විමස විමසා සොයන්න ඕනේ. මෙතන කොහොමද මෙතන මෙහෙම තියෙන්නේ මෙතන මෙහෙම තියෙන්නේ මෙතන මෙහෙම තියෙන්නේ කියලා පසුගිය කාලේ එක පුද්ගලයෙක් මට ලස්සන කතාවක් කිව්වා හාමුදුරනේ මගේ ධර්ම දැනුම මේ කාලේ හොඳටම වැඩි වුණා ඒ මොකද ඒකට පින් දෙන්න ඕන කියලා ලයිස්තුවක් කිව්වා ඒ ලයිස්තුව කාගේ ලයිස්තුවද මේ කියන්නේ ධර්මයේ විකෘති කරපු අයගේ ලයිස්තුව කිව්වා මම ඇයි ඒ අය හින්දා තමයි මගේ ධර්ම දැනුම වැඩි වුණා මම මොන ඒ මිනිස්සු මහ විකාරණ කියලා නෑ නෑ හම්දුනේ ඒ කට්ටියට විරුද්ධව කතා කරන්න ඕනේ හින්දා මං හරියට ධර්ම කරුණු හෙව්වා. එයාලා ඒ කියන විකෘති ධර්ම කරුණු වලට ප්‍රතිවිරුද්ධව කතා කරනකොට තියෙන තියෙන තැන් තැන් වල තැන් තැන් වල කරුණු විමස විමසා විමස විමසා හෙව්වා. ඒකෙන් මටමයි ලාභයක් උනේ. එයාලා කියන ඒවා නෙවෙයි මේ. ත්‍රිපිටකයෙන් මෙයා හෙව්වා අරවට විරුද්ධව කතා කරන්න පුළුවන් කරුණු. අන්න ඒ විමසීම. ඇයි එතකොට තමයි විමසීම තේරෙන්නේ. මේක මෙහෙමයි මේක මෙහෙමයි මෙතන තියෙන මෙහෙමයි මේ සූත්‍රයේ තියෙන මෙහෙමයි ඔක්කොම ටික හෙව්වා. අභිධර්මයේ තියෙන මෙහෙමයි කියලා. ඉතින් ඒකෙන්ද අන්න ඒකට කියනවා පරිපුච්ඡ කතාව කියලා. හරි? විමසන්න ඕනේ. නිකන් ඉන්න නැතුව හොඳින් විමසලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි කෙනෙකුට මේ මේ தත්ත්වයට යන්න ඕන මම කාරණා කීපයක් විතරයි කියන්නේ. ඒ කියන්නේ භාවනාව විතරනේ අපි මේ මේක ඇති කරගන්න නම් එයා හැම වෙලෙම තමන්ගේ ශ්‍රද්ධාව ඒක මම කියර පූජා විතරක් හරියන්නේ නැහැ කියලා මෙතෙන්ට යන්න නම් ඉන්ද්‍රිය සමානාත්මතාවය තියාගන්න ඕන. සද්ධාව සමහර අයට වැඩි වෙනවා සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් ටිකට හරිද සද්ධාව වැඩි වෙන කෙනෙකුට ප්‍රඥාවේ අඩුපාඩු හිටිනවා වීරිය වැඩි වෙන කෙනෙකුට සමාධිය අඩුපාඩු හිටිනවා සමාධිය වැඩි වෙන කෙනෙකුට වීරිය අඩු වෙලා තියෙන මිද්ද වගේ තත්ත්වයන්. ඉතින් මේවා එකම මේවා දැනගන්න ඕන. සමහර වෙලාවට අපි මේකෙන් හරියන්නේ නැහැ මේක කොහොම හරි බයෙන් මම මැරෙන්න කිට්ටුයි හරි මොකක් හරි වෙලා එකපාරටම තද්ද බල ආසාවක් ඇති වෙනවා තද බල වමනාවක් ඇති වෙනවා ලොකු වීරයක් ඇති වෙනවා දවස් දෙකෙන් තුනෙන් මේක කරගන්න ඕනේ කියලා හරිද එහෙම වීරයක් ඇති වෙච්ච වෙලාවෙ ඇඟත් එක්ක උලන්න පටන් ගන්නවා වැඩක්වත් කරගන්න බැහැ ගිහිල්ලා ඉඳගෙන භාවනා කරන්න ගත්තකම මොකුත් නැහැ සතර අපාය මතක් වෙනවා අර ඒකත් එක්ක මුනුවත් කරගන්න බෑ වීරය වැඩි වෙනවා හරිද ඉතින් අන්න එහෙම වෙනකොට එයා දැනගන්නවා මේ වෙලා තියෙන්නේ මේක සමතුලිතව යන්නේ නැහැ. අන්න ඒ දැනුම තියෙන්න ඕනේ. මේ වෙලා තියෙන්නේ මොකද? සමතුලිත නැහැ. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? නේද? වීරිය වැඩි වෙනවා සමාධිය වැඩි වෙනවා එහෙනම් දැන් මම කරන්න ඕනේ අර ගොඩ කරුණු මෙනෙහි කරන එක නෙවෙයි ආනාපාන සතිය හෝ මොකක් හරි භාවනාවක් කරගෙන සමත භාවනාවක් කරගෙන හිමින් සංසුන්ව එක් කරගෙන යනවා. හරිද? එතකොට ඒවා කරගෙන යනකොට සමහරට ඒක විතරක් කරගෙන කෙනෙකුට තීන මිද්දෙන් ආදීන් ගැටලු වෙන්න පුළුවන්, වීර්ය අඩු වෙන්න පුළුවන්, අර සුඛේ යැලෙන්න පුළුවන්. හරිද? ඒක එක දැන් නවතින්න පුළුවන්. ඒක දැන එතකොට එයා දැනගන්න මේ වීගෙන එන්නේ මේක. හරි. අන්න එහෙම තමන්ගේ ඉන්ද්‍රියන් සමතත්වේ තබා ගැනීම සඳහා ඒ අය ලොකු උත්සාහ ගන්න ඕන දැනගෙන. ඒ වගේම තමයි වස්තු විසුද්ධ කිරියතා කියලා කියන්නේ තමයි බොහොම පිරිසිදුව ස්ථාන පිරිසිදු ස්ථානයක් හොයාගෙන ඒ අදාළ බාහිර පරිසරය හරියට සකස් කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සම කරගන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම ප්‍රඥාවෙන් අඩු පුද්ගලයන්ගේ ගැලවෙන්න ඕනේ. ඉතින් ගැලවෙන්න ඕනේ කියන්නේ ඒ කට්ටිය අපේ ගෙදර ඉන්නේ ප්‍රඥාව අඩු පුද්ගලයෝ, හාමුදුරුවෝ ප්‍රඥාව අඩු පුද්ගලයෝ පරිවර්ජණය කරන්න කියලා ඒකින්ද මම ගේ දාලා යනවා. එහෙමද? නෑ. ඒ අයගේ වචන, ඒ අයගේ ක්‍රියා ඒවත් එක්ක අපි සාමාන්‍යයෙන් මේ ප්‍රඥා වැඩි පුද්ගලයා ගැන මම මෙහෙම කියන්නම්කෝ. අපි යන්න උත්සාහ කරන්නේ ගඟක උඩට පීනගෙන. සැඩපහර පල්ලෙහාට තියෙනවා. නිකන් හිටියොත් නිකම්ම යනවා. පල්ලෙහාට යන්න වීරයක් ඕනේ. නෑ පල්ලෙහාට යන්න මොකුත් ඕනේ. ඒක නිකම්ම යනවා. හොඳටම පල්ලම් බහිනවා. ඒක දැනගත්ත මම වීරය වැඩමින් උඩට පීනනවා. හැබැයි මොහොතක් නැවතුනොත් වීරය අතහැරියොත් ආපු දුර ටිකක් යනවා. එන එක තැනක නැවතිලා ටිකක් වෙලා ඉඳ හිතුනොත් විවේකීව පොඩි වීරයක් හරි ඇතුවයි ඉඳ වෙන්නේ. ඔය දුප්‍රාඥ පුද්ගලයා කියන කෙනා කරන්නේ මොකක්ද? කකුලෙන් අදිනවා. හරිද? එතකොට අපිට වෙලා දෙන්නේ සැඩ පහරට මදිවට තව පහරට අදින කෙනෙක් හම්බුණා. ඒකින්ද එයා මග හැර සිටීම මග හැරින්නවා කියන්නේ ශරීර ශරීර දෙකක් හම්බුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මුණට මුණ මුලිච්චුණා කියලා කිසි ප්‍රශ්නයක් එයා අනුව යන්නේ නැති වෙන්න ඕනේ. එයාට බැරි වෙන්න ඕන මගේ කකුලෙන් අල්ලන්න. කකුලෙන් අල්ලලා පස්සට අදින්න. හරිද? ඒ කියලා කිව්වේ මගේ හිතෙන් මං ගන්න මේ වීරය නේද වීරයට ආපස්සට අදින බලවේගයක් වෙන්න දැන් මොන භාවනාවද දැන් භාවනා කරන්න ඕනේ නැත්නම් ඕක මෙහෙමයි ඕක මෙහෙමයි සෝ ඔබ සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ hina වෙලා හිටියාම ඇති හරිද මතකනේ පහුගිය කාලවල එහෙම රාවයන් ආවේ ඒ hina මූණක් තියාගෙන හිටියා සෝවාන් වෙන්න පුළුවන් හරි ඒ වගේ ඉතින් මහා විකාර මේ තියෙන ඒවා ඔකෝම ඔළුවේ දාගෙන ආපස්සට අදින දේවල් නේද සමාධිය අතාරින්න ඕනේ හරිද ප්‍රඥාව අතාරින්න ඕනේ ඒවා ඔක්කොම පටන් ගන්නකොට අතාරින්න ඕනේ මහ පුදුම පිස්සු කතාවල් වගේ නේද මේ කාලේ යනවා ඉතින් ඒවා ඔක්කොමත් එක්ක අපි තියෙන ගැටලුව හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ ගැටලුව තේරුම් ගත්තොත් අපිට ලොකු විසඳුමකට එන්න පුළුවන්කම තියෙනවා ඒකද ඒ ආපස්සට අදින දුක් ප්‍රාඥ පුද්ගලයා අයින් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් අර පරිපුච්ඡ කතා කියන එක ගැන අහන්න පොඩ්ඩක් නිකං හරි මේ ඇත්තෝ විමසනවද පංචිල් රකින්නේ ඇයි කියලා. මහා ලොකු දේවල් වලට යන්න ඉස්සෙල්ලා. පංචිල් රැකිය යුත්තේ ඇයි? නේද? බලන්න අහලා විමසුවාද කියලා. බුදු පිළිම වහන්සේ නමකට අපි වන්දනා කරනවා. පිළිමයක් ළඟට වෙලා වන්දනා කිරීමේ තියෙන අර්ථය මොකක්ද? පිළිම වන්දනා එපා කියලාද උතර කියන්නේ? පිළිම වඳින්න ඕනේ නැහැ. පිළිම වඳින්න ඕනේ නැහැ. පිළිම ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ට වඳින්න ඕනේ නේද? පිළිමේ මොකටද? බුදුරජාණන් වහන්සේ මතක් කර ගැනීමට සංකේතයක් විදිහට පහසුවක් විදිහට. ඉතින් මේ විදිහට අපි මේ දේවල් මොකටද? පංචශීලයේ මොකටද? නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන සිහිය, නුවණ, වීරය, ඉවසීම, අදිෂ්ඨානය අතහැරීම ආරම්භ කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. ප්‍රාණඝාතය අතහරින්න. අදත්තාදානය අතහරින්න. කාමයේ වර්ධව හැසිරීම අතහරින්න. ඒ ටික නම් ලේසි කියන්නේ. බොරු කියන එක සම්පූර්ණයෙන් අතහරින්න. හරි. කේලම් කියන එක අතහරින්න. ඒක ලේසි කියන්නේ. පරස වචන කියන එක අතහරින්න. නේද? පරස වචන කියලා කියන්නේ ඔය තරහ ගිය ගම අනිත් පැත්තට හිත රිදෙන්න කියන කතාව. නේද? ලේසිද? නෑ ලේසි නෑ. එහෙනම් ඒකට මොකද කරන්න වෙන්නේ? හොඳට මෛත්‍රිය වඩන්න වෙනවා. නේද? හොඳට හොඳට තමන්ගේ ඒ කොච්චර කවුරු හයියෙන් කතා කරත් කොච්චර වැරදි දැක්කත් නේද? නිශ්චලව කතා කරන්න පුළුවන් තත්යකට තමන්ට තමන්ව පාලනය කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල අරගෙන යනකොට නිවන් මාර්ගෙම තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හරි. ඉතින් අන්න ඒ විදිහට තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න ඕනේ. එතකොට පංචශීලයේ විතරක් නේද එතන ඊළඟට හිස් වචන. හිස් වචන අතාරින්න කෙනාට ටෙලිනාට්‍ය අතාරින්න වෙනවා. මම විස්තර කරලා කියන්නේ ඔය කලින් කියලා තියෙනවා. නේද? හිස් වචන අයින් කිරීමේ අරමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අරමුණ. අරමුණ ගැන බැලුවොත් එහෙම අපිට ටෙලි නාට්‍ය අතහරින්න වෙනවා. හරි. ඒව ගැන හොයාගන්නයි මම එහෙම කියන්නේ කියලා ඊළඟට ගුණවන්ත වෙන්න වෙනවා. ඕනම තත්වයක් යටතේ මෛත්‍රී කරන්න වෙනවා. මේ වෙනකොට මේ කාලේ අපිට ගොඩ හිංසා කරපුවාට මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා තමන්ගේ හිතේ විමසලා බලන්න වෙනවා. එහෙම බැයි නම් ඒ වගේ හිතක් හදාගන්න වෙනවා. මෛත්‍රී කරන කෙනාට මම පහසු වෙන්න යමක් කියන්නම්. මෛත්‍රී කරන කෙනා කිසිම කෙනෙකුට දඬුවම් දීමක් සිද්ධ නොකළ යුතුයි කියන තැන ඉන්නවද? නෑ. ඒක අන්තගාමී දෙයක් වෙනවා. ඇයි එහෙම කියන්නේ? දඬුවම් දිය යුතුයි. දැන් කෙනෙක් කෙනෙක් යන්නේ අපාය පැත්තට නම් දඬුවමක් දීලා හරි නවත්වා ගැනීම සුදුසු නැද්ද? නේද? එයාගෙන මෛත්‍රියක් තියෙනවා නම් සමහරට එයාට හොඳින් කිව්වට කෙරෙන්නේ නැත්නම් පුංචි රිදවීමක් කරලා එයාව නාතගතොත් එයා අතින් මේ පාප කර්මය කෙරෙන්නේ නැහැ. දෙවෙනි එක කෙනෙකුට දඬුවම් දීම අන් අය එවැනිම වැරද්දක් කිරීමට තියෙන පෙළඹීම නැති වෙලා යනවා. ඒ හින්දා අන්න ඒ වගේ දේවල් වෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔහොම අපි ඊ타මත්ම දැඩි දැඩිව මේ ධර්මය තුළ මේ සාමාන්‍ය ජීවිතේ ඉඳගෙන හික්මෙන්න පුළුවන්කම හොඳටම තියෙනවා. හොඳයි. ඊළඟට ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය කරන්න ඕනේ. මේ ධර්මය තුල තමන්ගේ ජීවිත අවබෝධය සඳහා ගොඩ වෙහිලා කටයුතු කරන සහ අපිට තේරෙනවා. මෙයාත් එක්ක හැසිරෙනකොට තේරෙනවා මෙයා මොකක් හරි මෙයාගේ වෙනසක් තියෙනවා. හරි එයා අනිත් අය වගේ නෙවෙයි තරහෙදි කිපෙන්නේ. එහෙම හොයාගන්නේ. අර අනිත් අය වගේ නෙවෙයි දැඩි ලෝභයකින් කටයුතු කරන්නේ. එයා අතහැරලා ජීවත් වෙන බව පේනවා. සන්තෝෂයෙන් ඉන්න බව පේනවා. ලොකු පෞරුෂයක් දැනෙන්න තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ප්‍රඥාවෙන් කටයුතු කරන පිරිස් පේන්න තියෙනවා. අන්න ඒ අය පුළුවන් තරම් සේවනය කරන්න ඕනේ. එතකොට තමයි අර පරිපූර්ණ කතාවටත් අවස්ථාව තියෙන්නේ. නැත්නම් හොයාගන්නත් පුළුවන් එහෙම අය. කොහේ හරි තැනකට එකතු වුණාම එකතු වෙලා කල්ලි ගහනකොට බලන්න ධර්මය ගැන වැඩිපුර කතා කරන අය ඉන්නවද කියලා. තමන්ගේ යාළුවෝ අතරේ. හරිද? ධර්මය ගැන වැඩිපුර කතා කරන්නේ නම් ඒ කතා කරන්නේ එයාට ඒක රුචි හින්දා. ඒකට රුචිකත්වයක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඒකෙන් පොඩි හරි සැනසීම එයා ලබලා තියෙන හින්දා. එයාට ජීවිත විසඳුම අපිට ලැබෙන්නේ බාහිර වස්තු වලින් නෙවෙයි. ජීවිතයේ විසඳුම අපිට ලැබෙන්නේ ධර්මය තුලින්. අවබෝධය තුලින්. අවබෝධ වෙනකොට කෙලෙස් උපදින එක ටික ටික අඩු වෙනවා. එන්න එතකොට තමයි එයා කාත් එක්ක කතා කරත් ඒ දේවල් අපි දන්නවනේ අපි වැඩියෙන්ම කොහේ හරි තැනකදී කතා කරන්නේ වැඩියෙන්ම හිතට සහනය දැනෙන අය ගැන. නේද? කෙනෙකුට ආදරය කරනවා නම් අර අර විභාග ලියන්න ගියාම අලියා ගැන ලියන්න ගියාම පණුවා ගැන ලියන්න ගියා වගේ තමයි. නේද? අර මොකද්ද මැක්කා ගැන ලියන්නේ? අලියා ගැන ලියන්න ගියාම මැක්කා ගැන ලියනවා කියලා ජනප්‍රිය කතාවක් තියෙන්නේ. ඔය වගේම එකක් තියෙනවා. හරි මම හොඳට හොයලා බලලා තියෙනවා කවුරු හරි කාට හරි ලැබී නම් මොකද කරන්නේ? වෙන කතා කරන අතරවාරේ කොහෙන් හරි අර ලැබිගෙනාගේ නම දාගෙන ඒක ගැන කතා කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඔහු මං මූණටම කියන ඔන්න මැක්කා ගැන පටන් ගත්තා කියලා. මැක්කව දානවා හැමතැනටම. ඒ වගේ තමයි ධර්මයේ ලැබි කෙනා ධර්මයෙන් පිහිට ලබන කෙනා ඒක තුළින් සැනසීම ලබන කෙනා මොන කතාවට ගියත් කතාව ඇදලා ගන්නෙ නේද? ධර්මය ගැනමයි. ඉතින් ඒ ඒ යාට සැනසීමක් ලැබුවින්දා. නැතු හැබැයි මේ පොත්පත් කියවපු හින්දා නෙවෙයි සහ සමහර අය ඉන්නවා ධර්මය ගැන කතා කරන්නේ එක හාමුදුරුවමක් අල්ලගෙන හරිද එක්කෙනෙක් අල්ලගෙන මේ හාමුදුරුවන් ඉස්සරහට ගන්න ඕනේ අනිත් අය වැඩි මෙයා විතරයි හරි කියලා බුදුරජාණන් වහන්සේ එපා කියපු වැඩේ කරගෙන එතකොට මොනවා කතා කරන්න ගියත් ඒ කට්ටිය ගැන කතා කරන්නේ එහෙම කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් හෝ වෙනම අල්ලා ගැනීමේ මම හැමදාම කියනවානේ මගේ පිටිපස්සේ නම් එන්න එපා මගෙන් නම් කිසිම විශේෂත්වයක් කිසිම කෙනෙකුට අමුතුවෙන් කරලා දෙන්න දෙයක් මම ලෑස්ති වෙන්නේ නැහැ. ඒකද එහෙම කරන්න එපා. ඇයි? ඒ වගේ විදිහට පුළුවන් අපිට. අපිට තියෙන බණ ටික කියන්නේ ඒකෙන් තේරුම් අරගෙන තමන් කටයුතු ටික කරගන්න ඕනේ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. එහෙම කියන්නේ අපි දෙපැත්ත බේරගෙන ජීවත් වෙන්න ඕනේ. නේද? ඒක නිසා. එහෙනම් ඊළඟට අනිත් එක තමයි ගාම්භීර ඥාන චර්ය පච්චේකතා මේ බොහොම ගැඹුරු නුවණ කියන එකෙන් ලැබෙන හරිද සැනසීම ඒකෙන් ලැබෙන මේ ලෝකේ කියන්නේ නෙක්ඛම්ම සුවය ගැන ධ්‍යාන බල ගැන මාර්ගසිට ගැන ඵලසිට ගැන එවැනි තත්යකටපත් වෙච්ච රත් වුණාම මොකද වෙන්නේ කියන එක ගැන සතර පායේ මිදීම ගැන මේ වගේ කැඹුරු දේවල් පිළිබඳව මොකද කරන්න ඕනේ? ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. මම ඉන්න තැන සහ ඉතින් ඒක කරන්න මම කියන පහසුම ක්‍රමය තමයි රහතන් වහන්සේ නමකගේ ජීවිතයේ නැත්නම් රහතන් වහන්සේ නමකගේ චින්තනය පිළිබඳව හොයාගන්න පුළුවන් තැන් තියෙනවා ත්‍රිපිටකේ. බද්දේකරත්ත සූත්‍රය, ඒ වගේ බොහෝ සූත්‍ර තියෙනවා රතන සූත්‍රය තුලක් තියෙනවා නේද? කර්ණිමෙත් සූත්‍රය තුලක් තියෙනවා. මෛත්‍රිය පිළිබඳව බොහෝ කාරණා. එතකොට ඒ වගේ ගැඹුරු දාර්ශනික නුවණකින් ජීවත් වෙන ඒ දාර්ශනික නුවණ ලබා ගැනීම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න ඕනේ තමනුත් එක්ක සංසන්දනය කර කර මගේ චින්තනය අයියෝ ඔස්සලගින් නැසයන්ද බෑ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල තියෙන තමන්ගේ අතපය හතර කපනකොට පවා හිත වෙනස් වෙන්නේ නැතිව ඉන්නවා වාගේ ඉතින් මේවා ලස්සන උදාහරණ ධර්මයේ තුල තියෙනවා නේද මොනවද මේ ඇස් ඇත්තේ නබුදු අන්ධයෙක් වාගේ කන් ඇත්තේ නමුදු බිහිරෙකු වාගේ මේවා ලියලා තියාගෙන ඉන්න මේක තේරුම මොකද්ද කියලා දන්නේ නැහැ ඇස් ඇත්තේ නමුදු අන්ධයෙකු වාගේ කොච්චර ගැඹුරු කාරණාවක්ද බලන්න ඇස් නැති කෙනෙක් යනවා ලස්සන රූපයක් ළඟ හරිද එකම වෙනසයි උනේ කරමුණුනේ නැහැ ඒක දැගේ හිත වෙනස් උනේ නැහැ ලෝභ දේශ මොහ ඇති උනේ නැහැ නේද එතකොට ඇස් ඇත්තේ නමුදු අන්ධයෙකු වාගේ කියන්නේ මොකද දැකලා ඇස් පියාගෙන යන්න ඕනේ. එහෙමද නැහැ. ඇස් එතකොට ඇස් නැත්තේම යන්නේ. නෑ ඇස් ඇත්තේ නමුදු එතනින් ගියා රූපේ දැක්කා. ඒ කියන්නේ ඇස් ඇත්තේ කියන්නේ. ඒ කියන්නේ අරමුණු වෙනවා කියන එකනේ අරමුණු වුණා. හැබැයි අන්ධයාගේ හිත වෙනස් වෙන්නේ නැහැ අරමුණු නැති හින්දා මෙයාගේ හිත වෙනස් වෙන්නේත් නැහැ අරමුණු වෙලත්. අරමුණු වෙලත් ලෝභ, දේශ, මෝහ නැත. අරක අරමුණු නැති හින්දා මේක අරමුණු වෙලත් නැහැ. එහෙනම් කොත් කොච්චර වටින කතාවක්ද බලන්න ඒක. අන්න සංසන්දනය කරගන්න දේවල් තියෙන මහා දැනුමක් ඕනේ නේද? මං කොහොමද එතෙන්ට ඇතුල් වෙන්නේ? මං කොහොමද එතෙන්ට යන්නේ? හරිද? Taman එක එන්න ඒ කියන්නේ ඒ ගැඹුරු ඥානයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂාකරනද කියලා තියෙන්නේ Tamanගේ தත්ත්වය මොකද්ද කියලා. එතකොට ඒ නුවණ ඇති කරගන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි තදදි මුක්තතාව කියන්නේ තදින් අදිෂ්ඨානයක් ගන්නවා. හිතෙන් තදින් තීරණයක් ගන්නවා මම මේක මේ විදිහට කරනවාමයි මම මේ ආකාරයට මගේ නුවණ වර්ධනය කරගන්නවා මෙතෙන්ට යන යන්න මට අවශ්‍යතාවය තියෙනවා කියලා තදින් හිත හිතක් ඇතිගෙන තද හිතක් ඇති කරගෙන කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ මේ காரணා නැවත නැවත නැවත නැවත නැවත නැවත යොදා ගනිමින් කොහොම හරි කරලා තමන්ගේ නුවණ වර්ධනය කරගන්න කටයුතු කරනවා. ඉතින් මේ කාලේ පහසුවක් තියෙනවා ඒ තමයි වෙනදාට වැඩිය යමක් හොයන්න ගියාම යම් ධර්ම කරුණක් හොයන්න ගියාම අන්තර්ජාලය භාවිත කරන අයට ඒ ඒ ධර්ම වචනයට අදාළව ඒ තැන් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ලේසිකමක් තියෙනවා. ධර්මය හොයන අයට වෙනදාට වැඩිය මේ පහසුකම් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. වෙනදානම් ඔකට ලොකු උත්සාහ ගන්න ඕන අර පොත්වල පිටිපස්සේ තියෙන අනුක්‍රමිතතා ටික තියෙනවා ඒවා බලලා ඒවා පිටු හොයලා ඒවෙන් වෙනම ෆොටෝ කොපි කරගෙන වෙන වෙනම ඒ දැන් කොච්චර පහසුද අවශ්‍ය නම් මේ බහුසුතභාවය නුවණ වර්ධනය කරගන්න කොච්චර පහසුකම් තියනවද නමුත් වර්ධනයක් නැහැ ඒ දේ කරන බව පේන්නේ ඒ දේ කරන බව වැටහෙන්නේ නැහැ අඳුම ගන්න පාඩම් කරගන්න උවමනාව නැහැ එහෙනම් අපිට බෞද්ධය විදිහට එකතැන රැඳිලා ඉන්න අවශ්‍ය නැහැ බෞද්ධ පිරිස අපි ධර්මය අවබෝධ කරන අය මට පුළුවන් හැකි උපරමකින් උපරිමයකින් මේ පරම සත්‍යයට මුණ දෙන්න ඕනේ මේ සඳහා හේතු මොකද ධර්මය හොයන්න අමාරු වෙන්න විදිහක් නැහැ මාර්ගය කියන්නේ සංකත මාර්ගයක් සංකත කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන හරිද නිවන දක්වාම තියෙන මාර්ගය හේතු නිසා සකස් වෙන එකක් එහෙනම් මට හේතු නිසා ඇති වෙන ඵලයක් නම් මේ මාර්ගය කියලා කියන්නේ හේතුඵල හේතුඵල හේතුඵල හේතුඵල හොයාගෙන හොයාගෙන යන්න පුළුවන් ඉදිරියට. හරිද? ඉතින් අන්න එහි ඒක ඒකින්ද අපිට මේක විනිවිද දකිමින් ඉස්සරහට යන්න පුළුවන් එකක්. අන්දානුකරණයෙන් නැතුව විනිවිද දකිමින් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේක තුල තියෙන්නේ. ඉතින් බොහෝම වටිනාකමකින් යුක්තව අතුලාන්ත අවබෝධයකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ තියෙනවා. භවභෝග සම්පත් ප්‍රමාණවත් තරමට හුඟක් අයට තියෙනවා. නැති අය ඉන්නවා, මන් නැති අය නැහැ කියන්නේ. නමුත් තියෙන අය ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ ජීවත් වෙන්න ප්‍රමාණයට. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. පොත්පත් තියෙනවා. නිසල වනසෙනසුන් තියෙනවා. නිෂ්කලංකතන් හොයාගන්න තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් ඔක්කොම තියෙනවා. නැති දේ මොකද්ද කියලා ඉතින් බලන්න. නේද? එතකොට සමහර අයට වීරියමදි, වීරිය තියෙන සමහර අයට නුවණමදි, නුවණ දෙකම තියෙන අයට සිහියමදි. වීරියමදි, නුවණමදි, සිහියමදි. එහෙනම් අපි වීරිය ගැන ගිය සතියේ කතා කරා. ඔන්න දැන් නුවණ ගැන කතා කරමින් ඉන්නවා. හෙට දවසෙත් මේ ගැන අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ නේද සිහිය ගැන ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි අර යා හැකි කඩයිම පිළිබඳව කතා කරනවා. යා හැකි කඩයිම තමයි අනුපස්සනා ටික මේකෙන් මොකද වෙන්නේ කියලා. ඒ සති හත ඉවර වෙනකොටවත් අඩුම ගානේ තමන්ගේ මානසික ලොකු පෙරලියක් ඇති කරගන්න උත්සාහ කරන්න. එතකොට ඉතින් ඕනම තත්වයක් යටතේ සුවදායකව තමන්ගේ කටයුතු ටික කරගන්න පුළුවන්කම ලැබෙවි ඕනම තත්වයක් යටතේ. ඉතින් ඒ පිළිබඳව මතක තියාගනිමින් තමන්ගේ ජීවිතයට මේ උතුම් ධර්මය මම එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මය නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වයෙන් අරගෙන ආවේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වයෙන්. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන විදිහට මුතුන් සත්‍වාර්ථ ධර්මය අවබෝධයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.